ඊළඟට අපේ අනුදම ස්වාමීන් වහන්සේ අවසරයි පින්නස් ස්වාමීන් වහන්සේ පින්න ස්වාමීන් වහන්සේලා සිළු දෙනාගේ මාතරයි ඇතරම ස්වාමීන් වහන්සේ මේ ධර්ම සාකච්ඡා යනකොට මේ ඔබ වහන්සේ ඇත්තම රටේ ගොඩාක් පිළිගත්ත ස්වාමීන් වහන්සේ කෙනෙක්. නමුත් ඔබ වහන්සේ තුල තියෙන නිහතමානීකම මම ඇත්තම දැක්කා. අතිශයින්ම සානස ඔබ වහන්සේට ගෞරව කරන ඔබ වහන්සේ තුල තියෙන නිහතමානීකම පිළිබඳව. يعني මොන කවුරු කොයි විදිහේ ප්‍රශ්නාවත් ඔබ වහන්සේ ඉතාමත් නිවීමෙන් උත්තර දෙනවා. හරිම වටිනා ස්වාමීන් වහන්සේ පිළිබඳව මගේ ගෞරව විභාන්තර පුද කරනවා. සාන්නාස අර ඔබ වහන්සේ ඉදිරිපත් කරපු අදහස අර අපි මේ දැන් මේ ಗುಣධර්ම කතා කරනවා වගේම ප්‍රගුණ කරනවා කරන්න තියෙනවා කොච්චර හොඳද කියන එක ඇත්තටම සායනසේ බොහොම වටිනවා කියලා මට දැනුණා. මොකද සායනස අර ඔබ වහන්සේ මේ වීරිය දේශනාවේදී කියලා දෙනවා දැන් සිල් ගන්නකොට අර වස්තුකාම ක්ලේශකාම කියලා දෙකක් තියෙනවා. එතකොට ඒකෙදි අපි ගොඩක් අර වස්තුකාමයෙන් ඈත් වෙලා හිටියට එදා දවසට නමුත් අපි අර හදවතේ තියෙනවා නෑ හිතේ ඉඳන් මම මේ ටිකයි කරනවනේ කියලා අර කෙලෙසකාමේ ප්‍රහාණය වෙලා නැහැ. දැන් ඔබ වහන්සේ කියපු විදිහට මේක අපි දැන් මෙම ඉන්ද්‍රිය ධර්මයක් දක්වාම ප්‍රගුණ කරනවා එතකම් මම පසුබහින්නේ කියලා ඒ හැඟීමෙන් කරනකොට සයන්වස අර ඔබ වහන්සේ කියලා දුන්නේ ඉන්ද්‍රියක ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි මේ තමන් අනිච්චයිස්තික තමන්ට අනුකූල කර ගැනීමයි. අනික තමයි තමන්ට ප්‍රතිවිරුද්ධ يعني ප්‍රතිවිරුද්ධ ධර්ම මේ මැඩ පැවැත්වීමයි. එතකොට තමයි සංසාර ඔබ වහන්සේ දා කියලා දුන්නේ මේ සමාධියයි සතියයි එකතු වෙලා කාමච්ඡන්ද ආදී මේ අකුසල නීවරණ යටපත් කරනවා කියලා සනස. දැන් ඇත්තටම අපි අර සිල් ගන්නකොට අපේ හිතේ කාමච්ඡන්දේ තියෙනවනේ ඒක ප්‍රහාණය වෙලා නැහැ කියන්නේ යටපත් වෙලා ගිහිලා නැහැනේ අර මේ ස්මූර්තියයි සමාධියයි ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙනකොට මේ අර මේ කාමච්ඡන්ද ව්‍යාපාදාදී මේ නීවරණ ධර්මයන් බැහැර වෙලා ගිහිල්ලා හිතට සුව පහසුවක් ඇති වෙනවා. දැන් අත සිල් ගත්තට හිතට ලොකු සුව පහසුවක් නැහැ. අර යට මේ අර හරියටම වතුර මේ මුට්ටියේ දඟල දඟල ඉන්නවා වගේ වතුර අපිට දැනෙනවා. නමුත් අර මේක ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙනකොට මොකද වෙන්නේ? අපි හිතලා කරන්න දෙයක් නැහැ. ඉන්ද්‍රිය ධර්ම විසින්ම මේ මේ අකුසල ධර්ම බැහැර කිරීම සිදු කරනතරම ලොකු හිතට සුව පහසුවක් ඇති වෙනවා નિરાයාසයෙන්. ඉතින් ඒක සාන්නස මම හිතන්නේ ඔබ වහන්සේ ඉදිරිපත් කරපු අදහස හරීම වටිනවා. එතකොට තමයි අර ඔබ වහන්සේ මේ මේක අර එක දිගට මේකේ මේකේ ඉන්න ඕන මේක වීර්ය කියලා දෙන එක දිගට මේක ගමන අපි ඉස්සරහට යන්න ඕන. මේ ටිකක් මුලින් පටගත්තට අපිට අර මැදට යනකොට ඇදන් යන්න බැරි ගතිය එන්නේ අර මේ මේ වගේ ඉන්ද්‍රිය ධර්ම අපි තුල වැඩිලා නැති හින්දා ඉතින් අර උවහන්සේ මේ අදහස ඉදිරිපත් කරලා හරිය වටිනවා හදවතේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ ඉන්ද්‍රිය ධර්මයක් දක්වා මේක වඩනවා කියලා හිතලා කරොත් එහෙම ඇත්තටම සානස මට හිතෙනවා ලොකු ප්‍රතිඵල මේ අපේ හැම සියලු දෙනාටම ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ අදහස මේ ඔබ වහන්සේ හරියම වටිනවා. ඒක සමත මට තිබිච්ච ප්‍රශ්නේ තමයි සානස දැන් අර විදිහට කාමච්ඡන්දාදී අකුසල ධර්මයන් ස්මූර්තියනුයි සමාධියනුයි යටපත් වෙනකොට ස්වාමීන් ඒවා ඉන්ද්‍රිය ධර්ම විදිහට වැඩ කරනකොට ඒවාට පිටිපස්සෙන් ඉඳගෙන මේ ප්‍රඥාව කියන ධර්මයත් ඒවට උදව් කරනවාද කියන හැඟීම මට ආවා සන්නසී පිළිබඳව විතරක් දැනගන්න කැමති තේරුවන් සරණයි සායනාස. අනිවාර්යයෙන්ම දැන් බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ස්මෘතිය ඒකාග්‍රතාවයේ දියුණු කරනවා නම් එතන ප්‍රඥාව තිබිය යුතුමයි. එතකොට බෝධිපාක්ෂික ධර්මයක් හැටියට නැතුව ඒවා දියුණු කරගන්නකොට උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දක්වනකොට සිහිය ගැන කියනවා චිර කතප්පි චිර භාසිතප්පි සරිතා අනුසරිතා හොති. එතකොට බොහෝ කලකට ඉහතදී කලකීදී සිහි කරන ගතිය. එතකොට ඒ ඒ සිහි කරන ගතිය තමයි ඒ සතියෙහි ඉන්ද්‍රිය ධර්මයක් හැටියට සතිය ගැන පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට දැන් බොහෝ කලකට ඉස්සෙල්ලා කළ කී දේවල් අපි සිහි කරන්නේ කුමක් සඳහාද? සමහර වෙලාවට දරුවෙක් විභාගය ලියන්න පුළුවන් වෙන්නට පුළුවන්. ඒ ඒ පෙර කළ කී දේ සිහිපත් කරන්න. එහෙම නැත්නම් තව කෙනෙකුට මේ දේ මේ වෙලාවේ කියන්න ඕන කියලා අදහස් කරගෙන ඉඳලා ඒ කාරණේ කියා දෙන්නට වෙන්න පුළුවන් අරව සිහි කරන්න. ඒතකොට එතකොටත් අර පාදානෙන් ඒව සිහි කරන්නත් පුළුවන්. එහෙම නෙමෙයි අපි සිහිය ගැන කතා කළොත් සිහියෙන් මේ පෙර කළ කී දේ සිහිපත් කරන්නට පුළුවන් අර වගේ අවස්ථාවකදී උනා කුසල්සිතේ. එතකොට ඉබඳු සිහි කිරීමක් අපට බෝධිපාක්ෂික බවට පත් වෙන්නේ නැහැ. බෝධිපාක්ෂික වෙන්නේ බෝධිය ඉලක්ක කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය පෙරටු කොටගෙන අපි මේ ගුණය දියුණු කරනවා. ඉතින් එහෙම වෙනකොට එතනදී ප්‍රඥාව අනිවාර්යෙන් එතන යෙදෙන්නට ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාව ප්‍රමුඛ ධර්මයක් හැටියට. ප්‍රඥාව තමයි අර සියලුම ධර්මයන්ට පූර්වාංගම වෙන්නේ. එතකොට නිර්වාණය කියන කාරණේදී නිවන් අවබෝධය කියන චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණේදී ප්‍රඥාව තමයි ප්‍රධාන ධර්මයේ වෙන්නේ ප්‍රමුඛ ධර්මයේ වෙන්නේ. එතකොට මේ ප්‍රඥාවෙන් යුක්තව පුහුණු කරනකොට තමයි සතිය සහ ඒකාග්‍රතාවය අපට උපකාරක ධර්මයක් වෙන්නේ බෝධිපාක්ෂික හැටි. අපි දැන් අර ඉස්සෙල්ලා කතා කළේ අභිඥා කියනකොට එක විදිහක් පරිඥා කියනකොට තව විදිහක් අභිඥා කියනකොට සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ ඒ ඒ ධර්මයන් අනිත් ඒවායින් වෙන් වෙන්නේ කොහොමද කියන අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්නවා ඊළඟට ඒව අතර තියෙන හේතුඵල සම්බන්ධතාවය හඳුනා ගන්න. එතකොට අභිඥාව දියුණු කරගන්නට පහසුයි. හැබැයි අර පරිඥා ගුණය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයන්ොත් වැඩෙනකොට තමයි ඒව ඒව දකින දකින ප්‍රමාණයට තමයි ඒ අභිඥාව විමුක්තිය සඳහා සහාය එහෙම නොවුනොත් අර පරිඥා ගුණය නැති වුණොත් ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රකට කරලා දකින්නේ නැතිනම් ඒතනත්තාගේ අභිඥාව එතනත් එතකොට සිහියත් වැඩිලා තියෙනවා ඒකාග්‍රතාවයත් වැඩිලා තියෙනවා ප්‍රඥාවත් වැඩිලා තියෙනවා හැබැයි ඒ අභිඥාව අර සියලු ගුණාංග වැඩුණා වුණත් බෝධිපාක්ෂික ධර්මයක් හැටියට විමුක්තියට ඉලක්ක නොවෙන්න පුළුවන්. ඇයි? අර පරිඥා ප්‍රඥාව හෙවත් ත්‍රිලක්ෂණය දක්නා ප්‍රඥාව නිවන සිහි කර දෙන ප්‍රඥාව නිවන සිහි කර දෙන සිහිය එතන නැතිනම් ඒ වැඩෙන සිහිය සහ ඒකාග්‍රතාවය හුදෙක් ලෞකික අරමුණක් සඳහා පමණක් හේතු වෙන කුසල මූලික ගුණයක් වෙන්නට පුළුවන්. මම හිතන එක පැහැදිලි වෙන්න ඇති. ඔව්. හදයි.